විසුද්ධි මාර්ගයේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ අපි පළවෙනි ඥානෙ ඒ කියන්නේ නවමහා විදර්ශනා අතරින් ඒ උද්‍යව්‍යා ඥානෙ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා කළා සාකච්ඡා කළා ඊළඟට තියෙන්නේ බංග ඥානෙ පිළිබඳව ඒ පිළිබඳව බංග ඥානෙ එතනින් එහාට බයතුපට්ඨාන ඥානෙ එතනින් එහාට ආධිනවානු දර්ශන ඥානෙ නිබ්බිදා ඥාන, මුඤ්ඤිතු කමඤ්ඤතා ඥාන, පටිසංකානුදර්ශන ඥාන, සංස්කාර උපේක්ෂා ඥාන හා සත්‍ය අනුලෝම ඥාන. කියන මේ ඥානයන් අපි අනුපිළිවෙලින් උපදවා ගත යුතු වෙනවා. දැන් අපි මේ පිළිබඳව පසුගිය දේශනාවල ඇස මූලික කරගෙන ඒ ඥානයන් උපදවන ආකාරය පැහැදිලි කරා. කන මූලික කරගෙන ඒ සිදුවෙන ක්‍රියාව තුළිය ඒ ඥානයන් උපදවා ගන්න හැටි පැහැදිලි කරා. නාසය මූලික කරගෙන දිව මූලික කරගෙන අපි ඒ ඥානයන් උපදවා ගන්න හැටි කතා කළා සාකච්ඡා කළා දේශනා කළා. අද අපි කතා කරන්නේ දේශනා කරන්නේ මේ කය උපකාර කරගෙන මේ නාම රූප දෙකේ ප්‍රවෘත්තිය තුළ මේ භංග ඥානය හා ඉදිරි ඥානයන් උපදවා ගන්න ආකාරය. අපි දන්නවා කාය ප්‍රසාද රූපය කියන එක අපි දැන් දන්නවා. කාය ප්‍රසාද රූපය කර්මයෙන් හටගත්තා කියන එකක් දන්නවා. කර්ම ප්‍රත්‍යයෙන් සකස් වුණා කියන එක දන්නවා. ඒතර දැන් මෙතනදී අපිට ගන්න පුළුවන් පළමු ධර්මය හට ගැනීමෙන් ඊගාව ධර්මයට සංක්‍රමණය වෙන ආකාරය අපි නුවණින් දැක්කොත් මේ බංග ඥානෙ උපදවා ගන්න හරි පහසුයි. පළමු ධර්මයෙන් ඊළඟ ධර්මයට සංක්‍රමණය වෙන ආකාරය. නිවැරදිව දැන ගැනීම හා නිවැරදිව දැක ගැනීම තුළ භංග ඥානය උපදවන්න පුළුවන්. දැන් අපි මීට කලින් කතා කරා උදේවැය. දැන් අපි උදේ අතහරිනවා. දැන් උදේවැය කියන්නේ උදේ කියන්නේ හට ගන්න වැය කියන්නේ නැති වෙන. ඒතර ඇතිව නැති වෙන බව අපි දීර්ඝ කාලයක් සාකච්ඡා කරලා කතා කරලා චිතක්ෂණ 17ක් තුළ සියලුම රූප ධර්මයන් අධ්‍යාත්මික හා බාහිර වශයෙන් පවතිනා වූ සියලු රූප ධර්මයන්ොත් චිතක්ෂණ 17ක් තුළ සියලුම සිත හා සිතුවිලි එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙන බව අපි දැන් මනාව දන්නවා මනාව අවබෝධ කරගත්තා තේරුම් ගත්තා. දැන් අපි උදේ කියන එක අතහරිනවා. එයි. දැන් දන්නවනේ උදේ කියන එක හට ගන්නවම කියලා දන්නවනේ. දැන් අපි ගන්නවා බින්දෙන තැනට සිත. ඒ කියන්නේ බංගයට සිත ගන්නවා. දැන් උදේ බලන්න ඕනේ. උදේ බැලුවත් නොබැලුවත් අනිවාර්යෙන් හට ගන්න බව දැක්කා, තේරුම් ගත්තා, අවබෝධ කරගත්තා. දැන් අපි අපට අවශ්‍ය කරන ඊගාව ඥානෙ. ඒ කියන්නේ බංග ඥානෙ. පළමු ධර්මය හට ගැනීමෙන් ඒ හට ගන්න පළමු ධර්මය ඊගාව ධර්මයට සංක්‍රමණය වෙනවා. දෙක මෙන්න මේ කරුණු වලින් හොඳට විසඳ ගන්න. කොහමද? දැන් කාය ප්‍රසාද රූපය කියන එක කර්මයෙන් හටගත්ත බව දන්නවනේ. කර්ම ප්‍රත්‍යයෙන් කියන එක. ඒක අපි නැවත නැවත සෑහෙන වෙලාවක් අපි කතා කරලා දේශනා කරලා තියෙනවා. මොකද්ද? ප්‍රත්‍යයන් එක්ව කළ චේතනාවෙන් පිළියෙල කළ විඳීමට වස්තුවක් පුරාණ කර්මයක් වශයෙන් දැකිය යුතුයි කියන කාරණය කය. කය විතරක් නෙමෙයි අස කන නාසය දිව ශරීරය ඒ ආකාරයෙන්ම තමයි ප්‍රත්‍යයන්ක්ව කළා. තොර චේතනාවෙන් පිළියෙල කළා. විඳීමට වස්තුවක් පුරාණ කර්මයක්. එතකොට පුරාණ කර්මයක් අපි දන්නව හටගෙන බිඳෙනවා කියලා. ඒකට කියන්නේ උදේ වැය කියලානේ. ඇතිව නැති වෙනවා කියලා. දැන් ඇතිවීම දැක්ක නැතිවීම තමයි දැන් බලන්නේ. ඒ කොහොමද? දැන් පෙර කර්මයේ ඉපද බිඳුන් නේද? බිඳුණා. කොහොමද බිඳුනේ? සංකාරපච්ච විඥාන. අපි මේට කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා සංස්කාරයක් හටගන්න ගත වෙන කාලේ එක චිතක්ෂණයයි කියලා. ඒතර එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවනේ කර්මය. එක චිතක්ෂණයයි. ඊට වඩා පවතින්න බෑ. හැබැයි ඉපද බිඳෙන්නේ ඊදිගාව ධර්මයට ප්‍රත්‍ය වෙලා කියන එකක් දන්නවනේ. පටිච්ච සමුප්පාදේ ඒ මොකද්ද? විඥානපච්චා නාම රූපා. දැන් කර්මය කියන ධර්මතාවයට එක චිතක්ෂණ එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා ඉපද කියන කෑල්ල අයින් කරනවා බිඳෙන කෑල්ල ගන්නවා අපි දැන් ඒ මොකටද බංග ඥානය උපදව ගන්නට බංගය ඒ කියන්නේ විනාශක් ස්වභාවයම දකින්න උනුවන භංගය කියන්නේ විනාශ වෙනවා කියන එක. ඒ විනාශයම දකින්නා වූ නුවණට කියන්නේ භංග ඥානය. ඥානය කියන්නේ නුවණ. එහෙනම් කර්මය කියන ධර්මතාවය සිතේ ප්‍රවෘත්තියක්, සිතේ පැවැත්මක්, සිතවිල්ලක් විතරයි. චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා දැන් ඉපද කියන කෑල්ල අයින් කරනවා බින්දෙන කෑල්ලටම සිත තියෙනවා බින්දෙන ස්වභාවයටම සිත තියෙනවා ඒ හටගත් ස්නේහ බින්දෙනවානේ හැබැයි බින්දිනකොටම ඊගාව ධර්මයට සංක්‍රමණය වෙලා ඉවරයි. ඒ මොකටද? ප්‍රතිසන්දි විඥාණයට. ඒ කියන්නේ භවයක් හදලා ඉවරයි එතකොට. එක චිතක්ෂණයක් තුල කර්මය ඉපද බින්දෙනකොට ඊගාව ධර්මයට සංක්‍රමණය වෙලා ඉවරයි. ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥාණයට. ඒතර ප්‍රතිසන්දි විඥාණයත් ඉපද බින්දෙනවා. දැන් ඉපද කියන එක ලයින් කරනවා. දැන් උදේ කියන එක දැක්කනේ. දැන් වැයට සිත තියෙනවා. ඒ කියන්නේ භංගයට, විනාශක් ස්වභාවයට. හ්ම්. ඒ හටගන්න සනේ බින්දෙනවා. දැන් හටගන්න කැල්ල අයින් කරා බින්දෙන කැල්ල ගත්තා. දැන් චිතක්ෂණයක් තුළ යා ඉපද බින්දෙනවා ඊගාව ධර්මයට සංක්‍රමණය වෙනවා. එමකටද? විඥානපච්චා නාම රූපා. දැන් නාම රූපං. ඒතකොට ප්‍රතිසන්දි විඥානය යුක්තාණුවේ සම්බන්ධ වෙනවත් එක්කම ඒ භවයට අලුතෙන් අලුත් ඇලුම් කිරීම වශයෙන් නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනී සෙය්‍යතිදං. කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. එතකොට අලුතෙන් අලුතෙන් මේ නන්දි රාගය ඇති වෙනවා. නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනී ඒ ඒ තැන ඇලෙනවා. ඒ බාලුත් භවයට ඇලුම් කරනවා, ආස කරනවා, ප්‍රිය කරනවා. එතකොට එතන විඳීමක් ඇති වෙනවා. ඒතර විඳීම අපි දන්නවා චිතක්ෂණය චිතක්ෂණයත් තුළ ඉපද බිඳෙනවා. දැන් ඉපද කියන කෑ ලයින් කරනවා. බිඳෙනවා. බිඳෙන තැනම සිත තියෙනවා. ඒ එන්නේ බංග ඥානිය. ඒක මේ අලුත් භවය හඳුනා ගැනීම එනවා. ඒකත් ඉපද බිඳිනවා. ඉපද කියන කෑ ලයින් කරනවා බිඳෙන කෑල ගන්නවා. බිඳිනවා. ඒ භංග ඥානය. ඒ භංගයම දකිනා වූ ඥානේ භංග ඥානේ. ඒකම ඒ සිත ඒ භවයේ පිළිබඳ දැඩිව ගන්නවා, තදින් අල්ල ගන්නවා. තදින් අල්ලගත්තා මේක සංස්කාරයක්. එකත් ඉපද බිඳිනවා. ඉපද කියන කැල අයින් කරන බිඳෙන කැල ගන්න. භංගය. ඒක හටගෙන ඉවරයි. දැන් එතකොට අලුත් භවයට ඇලොම් කිරීම වශයෙන් රාග සහිත සිතක් නන්දි රාග සහගත తත්‍ර తත්‍රා බින්න්දිනී ඒ එතන ඇලෙන සිත ඇලෙන තැන විඳිනවා එහෙනම් එතන විඳීමේ සිත හට ගන්න ශනේ බින්දෙනවා දැන් බින්දෙන බව විතරයි බලන්නේ හට ගන්න බව බලන්න දෙයක් නැහැ නේ හට ගන්න බව දැන් දැකලානේ තියෙන්නේ හොඳට දැන් හටගෙනක් තියෙනවානේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ මේ තියෙන්නේ දැන් හටගෙන ඉතින් හටගෙන තියෙන්නේ නැහැ හටගෙන බිඳෙනවනේ. මේ කතා කරන මොහොතේ හටගෙන බිඳෙනවා. දැන් එතකොට අලුතෙන්ම අලුතෙන්ම අලුතෙන්ම එන්නේ. අලුතෙන්ම හට ගන්නවා දැන් හට ගන්න කැල ලයින් කරන බින්දෙන කැල විතරයි ගන්න. බංගයට සිත තියෙනවා. නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා. බින්දෙනවා අතුරු දහන් වෙනවා. සෑම මොහොතකම ඒක තමයි සිද්ධ වෙන්නේ. දැන් එතකොට අර කාය ප්‍රසාද රූපය අර මව් කුසේ ගර්භාෂයේ යුක්තානේ කාය ප්‍රසාද රූපය හටගෙන ඉවරනේ. කක්ක ප්‍රසාද රූප, ගාන ප්‍රසාද රූප, චිව ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප. ඒතකොට ඒ රූපය ඉපද ඒකත් ඉපද බින්දිනවා. ඒ චිතක්ෂණ 17යි. ඒතකොට ඒකෙනු ඉපද උපදිනවා කියන කැලලයින් උදේ කියන කැලලයින් කරනවා. බංගෙට සිත තියන්නේ. එහෙනම් ඒ යුක්තාණුවේ ඒ කාය ප්‍රසාද රූපයට අයිති කොටසත් උදේවැය දැන් උදේ කියන කැල්ල අයින් කරනවා. බින්දෙනවා කියන කැල්ලම ගන්න. ඒ බංග ඥානිය. ඒ බින්දෙන තැනම සිත තියන්නේ. අයි හටගත්ත ශනේ බින්දෙනවනේ. චිතක්ෂණ 17යි කියන්නේ ඊටාත්ම කෙටි කාලයක් කියන්නේ එක ඔයත් දැන් හොඳට දන්නවා. හොඳට තේරෙනවා. හොඳට වැටහෙනවා. එහෙනම් දැන් බින්දෙන තැනටයි සිත තියෙන්නේ. මොකද ඊගාව ඥාණයට යන්න මේ භංග ඥාණය අනිවාර්යම ඕනි. නැතු ඊගාව ඥාණය උපදවන්න බෑ. උද්‍යව්‍යා ඥාණය තුල ඇතිව නැති වෙන ස්වභාවය තුල අනිත්‍ය ප්‍රකට කරගත්තා. ශනයක් ශනයක් පාසා ඉපද බින්දෙන ස්වභාවයෙන් දුක්ඛ ලක්ෂණය ප්‍රකට කරගත්තා. ඒක දුකයි කියන කාරණය. ප්‍රත්‍යයට අනුරූපව ඵලය හටගන්න ආකාරය දැකලා අනාත්ම බව ප්‍රකට කරගත්තා. තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියන එක. උපකාරයට අනුව ඵලය හටගන්න බව දැකලා අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගත්තා. දැන් එහෙනම් දැන් අර මව් කුසේ ගර්භාෂය. එතකොට කාය ප්‍රසාද රූපය. ඒ කියන්නේ සතර මහා ධාතු. සුද්දාෂ්ටක කලාපය. චිතක්ෂණ 17යි ඉපද බින්දෙනවා ඉපදෙනවා කියන කැල ලයින් කරනවා බින්දෙන කැල ගන්න. දැන් එතකොට වර්තමානයේ Tamange කය ගැන බලනකොට මොකද්ද හිතෙන්නේ? මේ කායानुපස්සනාවට අයිති මේක. කායानुපස්සන සතිපට්ඨානෙට අයිති. ඒකට වේදනානුපස්සන සතිපට්ඨානයත් මෙතන තියෙනවා. චිත්තානුපස්සන සතිපට්ඨානයක් තියෙනවා. ධම්මානුපස්සන සතිපට්ඨානයක් තියෙනවා. සතර සතිපට්ඨානයම මෙතන තියෙනවා. දැන් අපි ගත්තේ කාය ප්‍රසාද රූපය. එහෙනම් බින්දෙන තැනම සිත තිබ්බා. නැවත නැවත බින්දෙනවද? නැවත නැවත බින්දෙනවා. ඒ බින්දෙන්නේ. නැවත නැවත හට ගන්න. හට ගන්න නිසා බින්දෙනවා. දැන් හට ගන්න ස්වභාවයෙන් සිත අයින් කරලා බින්දෙන ස්වභාවයම බලන. ඒක බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් කියනවා. විශාල ජලාශයක් තියෙනවා. ඒ ජලාශය ළඟ හිටගෙන පුච්චරේ බලාගෙන ඉන්න මහා ධාරානිපත වැස්සක් වහිනවා. යා සෙවණකට වෙලා ඒ ජලාශයට වැටෙන දිය බින්දු පිළිබඳව බලාගෙන ඉන්නවා. එයාට පේන බින්දෙන බින්දෙන ස්වභාවය. බින්දෙන ස්වභාවය පේනවා එයාට. ඒ ඒ වැටෙන සෑම ජල බින්දුවක්ම බුබුලක් ඇති කරනවා. දිය බුබුලක් ඇති කරනවා. ඒ දිව බුබුල වලට මොකද වෙන්නේ? හටගන්න ශනේම් බිඳෙනවා. ඒතොර මේ බිඳෙන බවටම යාසිත තියෙනවා. බිඳෙන බවම දකිනවා. අන්න ඒ වගේ දැන් මේකේ උදය බලන්න ඕනේ. දැන් උදය දැක්කනේ. හටගන්න ආකාරය හේතුන්ගෙන් හටගන්න ආකාරය දීර්ඝ කාලයක් අපි දේශනා කළා ප්‍රකාශ කළා. දැන් බලන්නේ බින්දෙන බව. එහෙනම් අර උපමාවට අනුව ඒ ආනුවම සිතා ගන්න මේ ශරීරයේ මේ සියලුම රූප කලාප. ක්ෂණයක් ක්ෂණයක් ඒ කියන්නේ චිතක්ෂණ 17යි එහෙනම් බින්දිනවා බින්දිනවා එතන සිත තියන්න බංග ඥානෙ දැන් කාය ප්‍රසාද රූපය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවානේ ඒතර නාමයනුත් ද හට ගන්න බින්දිනවා ඒතර දැන් බින්දෙන තැනම සිත තිබ්බනේ වේදනාව හට ගන්න බින්දිනවා හට ගන්න තැනින් අයින් කළා බින්දෙන බව බින්දෙන තැනට සිත තිබ්බා දැන් මේ විදිහට මව් කුසෙන් ප්‍රතිසන්දි ගන්නවා. දැන් මව් කුසෙන් එළියට එනවා. ඒ කියන්නේ මව් කුසේ ප්‍රතිසන්දි ආරගෙන කාලයක් මාස 8ක් 9ක් 10ක් මව් කුසේ ගත කරලා දැන් මේ ගත කරන කාලයත් අර මහ ජලාශයට වැටෙන අර වෙහි බින්දු ඒක හොඳට ඒ උපමාවත් එක්කම ගලපන්න. දැන් බලාගෙන ඉන්න හොඳට පේනවනේ. දිය බුබුලු දස දහස් ගණන් හටගන්න ශනේ බිඳිනවා. හටගන්න ස්වභාවය බලන්නේ බිඳෙන ස්වභාවය බලන් ඉන්නවා. දේවගේ බලාගෙන ඉන්න බින්දෙන ස්වභාවය. දැන් මව් කුසෙන් එළියට එනවානේ. මව් කුසෙන් එළියට ආපුවාම කාය ප්‍රස් ඒතර කාය ద్వාරේ. දැන් ඊට පස්සේ දොරක් නෑ. දැන් එතනින් ඇතුල් වෙනවා මොනවද? පොට්ටබ්බ ආරම්මන. ආරම්මනයක්. ඒ කියන්නේ ආරම්මණයක් ගන්න සිතක් හදන්න. ආරම්මණයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය සිතක් හදන්න ආරම්මණයක් නැතුව සිතක් හදන්න බෑ මේ ලෝකේ කිසි කෙනෙකුට. දැන් මේ කය කාය ద్వාරයෙන් ගන්න පහස පිළිබඳව අරමුණක්. ඒ කියන්නේ ඒ අරමුණ අරගෙන සිතක් හදනවා. ඒ සිතට කියනවා කාය විඥානය. දැන් අර පොට්ටබ්බා රූපය ඒ කියන්නේ පහස සීත උෂ්ණ දෙකත් අපි බලන්නේ දැන් උදය නෙමෙයි වැය. ඇයි? ඒක ඨටඝනසනේ බිඳෙනවා. බාහිරට අයිති. මොකද්ද? සීත උෂ්ණ දෙක. පොට්ටබ්බය. ඒ පහස අයිති බාහිරට. හැබැයි ඒකේ ආයුෂත් අපි දැන් අනන්ත කතා කරලා තියෙනවා චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිනවා. දැන් උපද කියන කෑ ලයින් කරනවා උදේ කියන කෑ ලයින් කරනවා බිඳෙන කියන පැනසිත තියෙනවා. ඒතර භංගය දකින්නේ. ඒ කියන්නේ මොකේද? සීත උෂ්ණ දෙකේ. ඒ ආරම්මණය ආරම්මණයේ භංගය දකින්නේ. ඒතර කාය ප්‍රසාද රූපේ කාය ద్వාරේ භංගය දකිනවා කොහමද? දැන් ద్వාර වශයෙන් ගත්තත් කය චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳෙනවා. ඉපදෙන කියන කැලයින් කරන බිඳෙන තැනටම සිත තියෙනවා. හැයි හටගන සනේ බිඳෙනවනේ. ඇතිවන සනේ නැති වෙනවනේ. දැන් අර පොට්ටබ්බේ කියන ඒ ආරම්මණය දැන් අරමුණ ඕනි සිතක් හදන්න. ඒතර ඒ පොට්ටබ්බේ නැමැති සීත උෂ්ණ දෙකත් ඉපද බින්දෙනවා. දැන් ඉපදෙනවා කියන කැල අයින් කරනවා. දැන් දන්නවනේ කොහොමද ඉපදෙනවා කියලා. දැන් බින්දෙන තැන සිත තියෙනවා. ඒ සීත උෂ්ණ දෙකටත් ආයුෂ චිතක්ෂණ 17යි. ඊට වැඩි කාලයක් පවතින්න බෑ. ඒතොර දැන් බින්දෙන තැන සිත තිබ්බහම තේරෙනවා යථාර්ථය සත්‍ය මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. බින්දෙන බවම දකිනවා. බින්දෙන බවම මනසින් දකිනවා. ඒ ස්වභාවයම සිතට ඇතුල් කරනවා, සිතට අනුගත කරනවා, සිතේ පිහිටවනවා. ස්ථාවර කරගන්නවා සිතේ. එතකොට එයාට බලන්න බෑ බලනකොට මෙයා දකින්නේ බින්දින බව. ඒක මනසින් දකින්නේ. ඒක හැට පේන දර්ශනයක් නෙමෙයි. මේ බෞද්ධ දර්ශනය හැට පේන දර්ශනයක් නෙමෙයිනේ. මනසට පේන දර්ශනයක්. මේක දර්ශනයක්. එහෙනම් එතකොට භංගය දකින්නේ මනසින්. දැන් මේ දෙක නිසා හැදෙනවා කාය විඥානයක්. කයයි පහසයි නිසා කය විඥානයක් හැදෙනවා. ඒතර කය ద్వාරයෙන් අර සීත උෂ්ණ දෙක ඇතුල් වෙලා කය විඥානයක් හදනවා. සිතක් හැදෙනවා. දැන් ඒ සිතක් හදන්න ඒක අලුතෙන්ම සිතක් නේ. දැන් එතනදී බාරගන්නේ ආයතනය. ඒ මොකද්ද? කාය ආයතනය. කාය ආයතනය කියන්නේ, ඒතර කය, කය කියන්නේ මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට කය කියන්නේ ඒතර ආයතනය. ආයතනය කියන්නේ නිපදවන. ආයතනේ කාර්ය නිපදවීමනේ. දැන් පසුගිය සතිවල ඒ පිළිබඳව පැහැදිලි කරා. ඇස, කන, නාසය, දිව කියන ධර්මයන් මූලික කරගෙන අපි ඒ පිළිබඳව මනාව පැහැදිලි කරලා දීලා තිනවා. දැන් අද කතා කරන්නේ මේ කය. ඒතර දැන් කායයතනය. කායතනයක් වෙනවා. මොකටද? නිපදවීම බාරගන්නේ. එයාගේ කාර්යය තමයි නිපදවීම. එයා බාරගන්නේ නිපදවන්න. මොනවද බාරගත්තේ? සීත උෂ්ණ දෙක. ඒ තමයි අරමුණ. ඒ බාරගත්තේ මොකටද? සිත් පෙලක් නිපදවන්න. දැන් පළමුවෙන් නිපදවන ධර්මය තමයි කාය විඥානය. ඒ කියන්නේ අර පහස්ස පිළිබඳව දැනගන්නව සිත. දැන් අපි හොඳට දන්නවා කයයි පහසයි නිසා සිතක් හැදෙන බව අපි දැන් ගොඩාක් දේශනාවල පැහැදිලි කරා. දැන් මේ විඥානයේ අපි සිත තියන්නේ උදේට නෙමෙයි වැයට. ඒ කියන්නේ බින්දෙන තැනට. ඒ සීත උෂ්ණ නැමති ඒ පොට්ටබ්බා රම්මණය අරගෙන ద్వාරය හරහා එන්නේ කාය ద్వාරය හරහා දොරෙන් ඇතුල් වෙනවා. ඇතුල් වෙලා ආයතනයට බාර දෙනවා. කාය ආයතනයට නිපදවනවා. පළමුවෙනි නිෂ්පාදනය තමයි කාය විඥානය. ඒ පහස පිළිබඳව දැනගැනීමේ සිත අලුතෙන්මයි හැදෙන්නේ. ඒකට කියන්නේ නිබ්බති ලක්ෂණය. අලුතෙන්ම හැදෙන එකට. මොකද එතන තියෙන පහස අනුව තමයි ඒ සිත හැදුවේ. හදපු හැදිච්ච තැනින්ම එතන භංගය විනාශක් ස්වභාවයට යනවද නැද්ද? ඇයි? සිතේ ආශයක චිතක්ෂණය. ତୋର ସିତେ ଆବଶ୍ୟକ ଚିତାକ୍ଷଣେ ඒකම අපි කය පිළිබඳවත් මනා දර්ශනයෙන් යුක්තව ඉන්නේ මොකද කයේ ක්‍රියාකාරීත්වත් ඒ ద్వාරයේ වශයෙන් චක්ක ප්‍රසාද රූප මේ කාය ප්‍රසාද රූප වශයෙන් කාය ద్వාර වශයෙන් කාය යතන වශයෙන් ගත්තත් මේකේ තියෙන්නේ භංගයම තමයි. ඒ දැන් අපි එතනට සිත තිබ්බනේ. කයේ උදේ අයින් කරානේ. හට ගැනීම අයින් කළ භංගයට සිත තිබ්බා. මේකේ දැන් මේ නාම රූප දෙකම අපි මෙනෙහි කරනවා එහාට මෙහාට. නාමය දකින ශනේමයි රූපයක් දකිනවා. ඒ කියන්නේ කයේ රූපයත් ඒකෙත් භංගයේ දකින්නේ. ඒකත් හටගන ශනේ බිඳෙනවා. ඒතර අපි අර සිතින් අර කාය විඥානය උපදවනකොටත් ඒ පහස පිළිබඳව දැනගැනීමේ සිත උපදවනකොටත් කයත් කයෙත් ඇතිව නැති වෙලා ඉවරයි. ඒතර කයෙත් භංගයට සිත තියන්නේ. අර හටගත්ත කය විඥාණය අර පහස්ස පිළිබඳව දැනගැනීමේ සිතෙත් භංගයට සිත තියෙනවා. එයි. ඒ සිතටත් ආයශක චිතක්ෂණේ. ඒ චිතක්ෂණය තුළ යා බිඳිනවා. ඊට වැඩිය රැඳෙන්න බෑ. ඒතර භංගය අපේ අරමුණු කරන්නේ. භංගය යල්ලන්නේ. ඒකට කියන්නේ භංග ඥානය. දැන් ආයතනෙන් නිපද වේවා. මොකද්ද නිපදෙවි? කය විඥානය. ඒ එක්කම එනවනේ තව අනිත් නිෂ්පාදනය. ඒ මොකද්ද? කාය සම්පස්ස. ඒ අර පහස මේ ස්පර්ශ වුණේ නැත්තම් මේක කරුණු තුන එන්නේ නැහෙනි. කරුණු තුන එකතු ස්පර්ශයයි. කය පහස කාය විඥානයි. ඒතර මේ ධර්මතා තුනේ එකතු ස්පර්ශයයි. දෙකත් අලුතෙන්නේ ආවේ. දැන් අලුතෙන්ම ආවා දැන් හටගත්ත තැන නෙමෙයි අපි සිත තියන්නේ බිඳෙන තැන. දැන් හටගන්න තැන දන්නවනේ. ස්පර්ශයක් අලුතෙන් හටගත්තා කියලා අපි අනන්ත පැහැදිලි කරානේ පසුගිය දේශනාවලදී. එහෙනම් දැන් ස්පර්ශයේ බිඳීමට තමයි සිත තියන්නේ. ඒ චිතක්ෂණය යොයිස. චිතක්ෂණය තුළ බිඳිනවා. බිඳිලි ඉවරයි. දැන් නම් භංගය අල්ලන්නේ මනසෙන්. ඒ කියන්නේ විනාශය නැතිවීම. අතුරුදහන් වීම බලන්නේ. හැබැයි ඒ අතරේ Tamanට තවත් බලන්න පුළුවන් ඒ බලන සිතට මොකද වෙන්නේ කියලා. ඒතරේ බලන සිතට මොකද වෙන්නේ? ඒ ස්පර්ශය දකින සිතට ආයකෙත් බංගේ අල්ලන්නේ. ඒ ඒකත් ඇතිවන ඇතිවන සනේ නැති වෙනවා. ඒ ඇතිවන බව නෑ අපි බංගේ අල්ලනවා. නැතිවීමම බලනවා. දැන් එකම එනවනේ වෙඳීමේ සිත. පස්සපච්ච වේදනා. ඒතර ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ඒතර විඳීම. දැන් වේදනා ස්වභාවයක් වෙනවා. සිතේ ප්‍රභේදයක්. දෙකෙත් අල්ලන්නේ භංගිය. මොකද ස්පර්ශයක් වුණ තනිවාරයෙන් විඳීමක් තියෙනවා. ඒතර කයට සීත උෂ්ණ දෙක ස්පර්ශ වෙනකොට ඒ සිත හදලා ඒ සිතේ ප්‍රභේදයක් වශයෙන් විඳීමේ සිත හදනවා. දැන් විඳීමේ සිතෙත් අපි අල්ලන්නේ හටගන්ම නෙමෙයි හට ගැනීම දන්නවනේ පස්සපච්ච වේදනා කියලා. දැන් අපි ඒකේ ගන්න බංගිය. බංගිය කියන්නේ විනාශක් ස්වභාවය. ඇයි? එක චිතක්ෂණයයි එක චිතක්ෂණයක් තුළ බිඳෙනවා. අදෙන් බංගිය අරමුණු කරන්නේ. එතකොට ඒ වේදනාව දැකපු සිතේ භංගය බලන්නේ ඒකම. දැන් මේක එතකොට මේ විදර්ශනාව තුළ ඊ타ත්ම විසිතුරුව මනාව සිත මෙහෙ වෙනවා. ඒ කියන්නේ අධිපඥා අධිප්‍රඥා කියලා කියන මේකට. අධිප්‍රඥා. මේ නිකම් ප්‍රඥාවක් නෙවෙයි. අධිප්‍රඥාවක්. ඒ කියන්නේ ඊ타ත්ම නිවැරදිව සිදුවෙන සිදුවීම් මනාව දර්ශනය වෙනවා. දකිනවා. එහෙනම් ඒ විඳීමේ සිතෙත් භංගය දකින්න. දැන් ඒතර චිතක්ෂණයක් තුළ බිඳිලා ඉවරයි. බලපු සිතත් බිඳිලා ඉවරයි. එතනෙත් අල්ලන්නේ භංගේ. වේදනාව දැක්කා. දෙකම එන සංඥා හඳුනා ගැනීම. ඒ විඳින දේ අනුව හඳුනා ගන්නවනේ. ඒක සීතලද උෂ්ණද ඒක කොච්චර සීතලද තරමක් සීතලද නැත්නම් ගොඩාක් සීතලද යන්තම් රස්නේද තරමක් රස්නේද ගොඩාක් රස්නේද ඒ සංඥාවනේ හඳුනා ගන්නේ. දෙකම වෙන හඳුනා ගැනීමෙන් සිත. දැන් එයාට මොකද වෙන්නේ? එයා බින්දිනාද? බින්දිනවා. අල්ලන බංගිය. දැන් හටගෙන ඉපේ බින්දෙන් හට ගන්න බව දැන් දන්නවනේ උදේ ආවේ. හරිද බංගියටම බංගියම ආරමුණු කරනවා. එයත් ශනේ බින්දිනවා. දෙකම වෙනවනේ සංස්කාරය කෙනෙක්. තර ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංඥා ස්පර්ශ ප්‍රත්‍යයෙන් චේතනා. ඒතර ඒකත් චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා. ඒ උපද කියන කැල්ල අයින් කරනවා බිඳෙන කියන කැල්ල ගන්නවා. දැන් බිඳෙන කියන කැල්ල ගන්නවා. දෙකෙත් ගන්න බංගය එතකොට. දැන් ඒතර බලන්න අපි රූපය බංග ඥාණයෙන් ගත්තා. ඒකේ බංගය දැක්ක නුවණින් දැන් වේදනාවේ භංග ඥාන භංගය දැක්කා. ඒ කියන්නේ අර ආයතනෙන් නිපදවලා දෙන්නේ. ద్వාරයෙන් ඇතුල් කළා කාය ద్వාරයෙන්. දැන් සංඥාවේ භංගය දැක්කා. සංස්කාරයන්ගේ භංගය දැක්කා. විඥානයේ භංගය දැක්කා. දැන් මේ නාම රූප දෙකට මොකද වෙන්නේ? මේ නාම රූප දෙකටම මොකද වෙන්නේ? එතන විඥානයක් තියෙනවනේ. ඒ කාය විඥානේ. ඒතර කාය සම්පස්සේ දෙක බින්දෙනවා. දෙව්දී අයින් කරා අපි. ඒ කියන්නේ හට හට ගන්න බව දැන් දැක්කානේ. ඒතර දැන් බිඳීමයි අල්ලන්නේ. මනසෙන් අල්ලන්නේ බිඳීම. ඒ කියන්නේ බංග ඥානය. ඥාන කියන්නේ නුවණ. බංග කියන්නේ නැති වෙනවා කියන එක. අතුරු දහන ආයේ කියන්නේ. ආයෙන්නේ අලුතෙන් ඒවා. අලුතෙන් අලුතෙන් අලුතෙන් මේවා ඉන්නේ ආයේ. ඒතර දැන් කාය ප්‍රසාද රූපේ එහෙනම් ඒකත් ඉපද බිඳෙනවා ඉපදෙනවා කියන කැල්ල අයින් කරනවා බිඳෙනවා කියලා කැල්ල ගන්නවා ඒ මොකද චිතක්ෂණ 17යි දැන් අර ඒක පටන් ගත්තේ මව් කුසේනේ ඒතර සංකාරපච්ච විඥානං කියලා කිව්වනේ මුලින්ම මොකද කර්මයෙන් සකස් වෙච්ච බව දකින්න ඕන කිව්වනේ ඒතර කර්මය කියන එකත් චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. දැන් බිඳෙන කැලල අයින් කරනවා. මේ ඉපදෙනවා කියන කැලල අයින් කරනවා බිඳෙනවා කියන කැලල ගන්නවා. බිඳෙනවා කියන කොටස ගන්නවා. භංගය කියන කොටස ගන්නවා. ඒතර භංගය කියන කොටස ගත්තාම එන්නේ භංග ඥානය. ඒතර චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා පළමු ධර්මය ඊගාව ධර්මයට සංක්‍රමණය වෙනවා. එතකොට තමයි අහුවෙන්නේ මේ බංග ඥානය. පළමු ධර්මය ඊගාව ධර්මයට සංක්‍රමණය වෙන්න ගත වෙන කාලය ගන්න. එතකොට බංග ඥානය අල්ලන්න හරි ලේසි. ඒ කොහොමද? දැන් පළමු ධර්මය අපි කර්මය කියලා ගත්තනේ. කර්මයටත් හේතුවක් තියෙනවනේ. ඒ කර්මයට හේතුව අවිද්‍යාවනේ. ඒතර අවිද්‍යාවට හේතුව ආශ්‍රවනේ. දැන් ආශ්‍රව කියන්නේ සිතේ ප්‍රභේදයක්නේ. සිතේ ස්වභාවයක්නේ ආශ්‍රව කියන්නේ. කාම ආශ්‍රව කාමයන්ට ඇලෙනවා. ඒ ඇලෙන්නේ සිතෙන්. භව ආශ්‍රව භවයන්ට ඇලෙනවා. ඒ ඇලෙන්නේ සිතෙන්. දිට්ඨි ආශ්‍රව දිට්ඨි වලට ඇලෙන්නේ සිතෙන්. ඒතර කාමාශ්‍රව භවආශ්‍රව දිට්ඨිආශ්‍රව අවිජ්ජාවට ප්‍රත්‍යය ඒතකොට අවිජ්ජාශ්‍රව. දැන් කාමාශ්‍රව වලටත් ආයෙත් එක චිතක්ෂණය සිතින් ඇලෙන්නේ. ඒතර ඇලෙන ශරණෙන් බිඳෙනවනේ. ආ එතනත් අල්ලන ඒතර භංගය. භංගයයි අල්ලන්නේ. ආ එතකොට ඒ ශරණෙන් ඒතර පළමු ධර්මය හටගත්තා ඊගාව ධර්මයට සංක්‍රමණය වෙනවා. ඒ කොහොමද අවිද්‍යාවට? ආශ්‍රව ප්‍රත්‍යේන විද්‍යාව. අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ ආශ්‍රවය. දැන් ඒතොර එක චිතක්ෂණයක් තුල ඇලෙනවා මේක අපි ගොඩාක් විස්තර කරලා කියලා දීලා තියෙනවා. එක චිතක්ෂණයක් තුල ඇනලා ඇලෙන සිතේ බංගේ ගන්න. ඒ චිතක්ෂණයක් තුල ඉපද බින්දිනවනේ. දෙයිපද කියන කැල්ල අයින් කරන බින්දෙන කියන කැල්ල ගන්නවා. එහෙනම් මං කාමයන්ට මගේ සිත ඇලුනද එතන තියෙන බංගයයි චිතක්ෂණයක් තුල බිඳුනා. බංගේ අරමුණු කරා. හැබැයි ඒෂණයෙන් අවිද්‍යාවට ප්‍රත්‍යයයි. අවිද්‍යාවට සංක්‍රමණය වෙනවා. මොකද ආශ්‍රව තිබ්බොත් තමයි අවිද්‍යාව හටගන්නේ. එහෙම නැත්නම් අවිද්‍යාවට හටගන්න බෑ. ආශ්‍රව නිරෝධ කළොත් අවිද්‍යාව නිරෝධයි. අවිද්‍යාව නිරෝධන සංස්කාර නිරෝධයි. සංස්කාර නිරෝධන ප්‍රතිසන්දි විඥානයේ නිරෝධයි. ප්‍රතිසන්දි විඥාණය නිරෝධනං නාම රූප නිරෝධයි. මේක දන්නවනේ හොඳට. පටිච්චසමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන්. මේ සියලු ධර්මයන් මෙනෙහි කරනකොට හොඳට මතක තියාගන්න දැන් අපි ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ මේ ගැඹුරට යන්නේ අපි පටිච්ච සමුප්පාදයත් එක්කම ඕනේ යන්නේ පටිච්ච සමුප්පාද ධර්මයත් එක්කමයි යන්නේ මොකද මේ හේතු ප්‍රත්‍ය තොර හේතු නැතිවීමෙන් ඒ ඉදිරි ධර්මය හට නොගන්න ආකාරය කියන්නේ අනුපාද නිරෝධය. අපට අවශ්‍ය කරන්නේ ද වර්තමාන භවයේ අපි හදාගත්ත පෙර භවයේ හේතු නිසා. පෙර භවවල හේතු අනුව වර්තමාන අපි ඵල භුක්ති විඳිනවා. ඵල දුකයි කියන එක තේරුම් අරගෙන ඉන්නේ අපි දැන් තේරෙනවා දුක කියන කාර්ය සත්‍යයක් කියලා. එහෙනම් අපි වර්තමානයේ හේතු හදන්නේ නැහැ ඊගාව ඵල භුක්ති විඳින්නේ. ඵල දුකයි කියලා දන්නවනේ. හේතුන්ගෙන් හටගන්න යම් ඵලයක් නැත්නම් ඒක දුකයි කියන එක දන්නවා. එහෙනම් අනුපාද නිරෝධයක් අපි කරන්නේ. ඒ කියන්නේ මතු හටගන්න තියෙන දේක නිරෝධයකුයි කරන්නේ. ඒ කියන්නේ ගව භවයේ හටගන්න තියෙන දේක නිරෝධයක් කරන්නේ. දෙකට තමයි අර ලස්සන උපමා අපි මේට කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් අඹ ගහක් තියෙනවා. හැබැයි ඒ අඹ ගහ අපි සම්පූර්ණයෙන්ම කපනවා. සම්පූර්ණ මුල් ටික සේරම ඔක්කොම උදුරලා, කදත් කපලා, අතුත් කපලා, ඒ රිකිලි සියලු මේවත් කපලා ඒ ඔක්කොම කොළත් ඔක්කොම වියලනවා. කපලා කපලා දාලා සෑහෙන කාලයක් ඒක වියලන සියලුම මුල් මුලුත් ගලවලා දාලා. ඊට පස්සේ ඒක අපි ඔක්කොම ටික එකට එකතු කරලා ගිනි තියලා පුච්චනවා. ගිනි තියලා පුච්චලා දැන් ඒතර අලුනේ. දැන් අලු ටිකත් අරගෙන කුල්ලක සුළඟේ පොළනවා. කුල්ලකට දාලා සුළඟේ පොළනවා. ඒතර ඒකෙත් යමක් ඉතුරු වුණොත් අපි ගිහිල්ලා ගඟේ සැඩ පහරි ගිල්ලන. ඒ අබගහ නිසා මතු අබගස් ආයේ කවදාවත් හටගන්නේ ඒ අබගා නිසා. අනිත් අබගස් නිසා හටගනි අබ පරම්පරාව ගෙනියයි අනිත් අබගස්. නමුත් මේ අබ ගහන් නිසා මතු උපදින්න තියෙන අඹ પરම්පරාව අපි සාමුලින් අවසන් කළා. එයි මේ ගහේ එතකොට ආයි අඹ හටගන්නේ නැහැ. අඹ හටගන්නේ නැත්තම් අඹ ඇටයක් ඕනේ ගහක් හදන්න. ඒතොර දැන් මේ ගහ මේ ආකාරයෙන් සම්පූර්ණ විනාශ කළා. එහෙනම් ඒ අඹ ගහ නිසා మతు අඹ ගස් හටගන්නේ නැහැ. ඒ තමයි අනුපාද නිරෝධය. ඊගාවට හටගන්න තියෙන ඒවැ නිරෝධයක් කරන්නේ. එහෙනම් මේ නාම රූප දෙකේ ක්‍රියාවත් අපි නිවැරදිව අවබෝධ කරගෙන අපි කරන්නේ ඊගාව භවයට මේ නාම රූප දෙක හට නොගන්න තැනට අපේ මනසපත් කර ගැනීම. ඒකට මේ ඥාන ටික අපි නිවැරදිවම උපදවා ගන්න ඕනේ. උපදවන්න ඕනේ. දැන් බංග ඥානෙ. දැන් එහෙනම් පළමු ධර්මයෙන් ඊගාව ධර්මයට සංක්‍රමණය වෙනවද? ඔව්. ආශ්‍රව එතකොට ඇලෙන සිත එක චිතක්ෂණයයි බිඳෙනවා අතුරුදහන්. හැබැයි බිඳෙන්නේ ඊගව ධර්මයට සංක්‍රමණය වෙලානේ. මොකද්ද? අවිද්‍යාවට. ඒතර අවිද්‍යාවත් බිඳෙනවා. දැන් හට ගන්නවා කියන එක ලයින් කරනවනේ අපි. හට ගන්නවනේ මොකද අර ප්‍රත්‍යයෙන් හටගත්තේ. ඒතර ඇලීම ප්‍රත්‍යයෙන් හටගත. දැන් හට ගන්න බව දන්නවා හොඳටම. දැන් අපට අවශ්‍ය කරන්නේ මේ විනාශක් ස්වභාවය දකින්න, භංගය දකින්න. මොකද ඉදිරි ඥාන වලට අනිවාර්යයෙන් මේ ඥානෙ ප්‍රත්‍යයයි. දැන් ඉස්ලාම උපදවාගත්ත උද්‍යවය ඥානෙ. දැන් උද්‍යවයින් කරනවා. එතකොට උද්‍යවය හටගත්තෙත් ඒ හේතු ප්‍රත්‍යයෙන් කියන එකත් අපි අවබෝධ කරගත්තා. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒතර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හොඳට මෙනෙහි කරලා හේතුඵල හොඳට දැකලා දැන් උදේවැය ඥානය අපි උපදවා ගත්තා. මග මග ඥාන දර්ශන විසුද්ධිය. දැන් අපිට අවශ්‍ය කරන්නේ බංග ඥානය, බයිතුපට්ඨාන ඥානය, ආධිනවනු දර්ශන ඥාන, නිබ්බිදා ඥානය හා ඉදිරි ඥාන ටික උපදවන ඥාන කියන්නේ නුවණ. කියන්නේ නුවණින් සත්‍ය දකින්නයි ඕනේ අපිට දැන්. එහෙනම් පළමු ධර්මයෙන් ඊළඟ ධර්මයට සංක්‍රමණය වෙනවා. මේ වෙනසනේ නැති වෙනවා. අවිද්‍යාවට ආයශත් එක චිතක්ෂණයයි දැන් උදේ අතහරිනවා. ඉතර පළමු ධර්මයෙන් පළමු ධර්මයේ හටගත්තද හටගත්ත ස්නේන් එක චිතක්ෂණයයි චිතක්ෂණයෙන් දැන් උදේ අතහැරියා විනාශක් ස්වභාවය දැක්කා. හැබැයි විනාශක් ස්වභාවය වෙන්නේ ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙලා. ඒ කියන්නේ අවිද්‍යාවට. දැන් අවිද්‍යාව හටගන්න බව දැන් හොඳට දන්නවා. දැන් හටගන්න එක අයින් කරනවා. ඒකෙත් භංගය අරමුණු කරනවා. විනාශක් ස්වභාවය. ඒක චිතක්ෂණය. චිතක්ෂණය තුළ බිඳිලා ඉවරයි. ඒතර භංගය අරමුණු කරනවා. දේනාම ධර්මය. ඒතර නාම ධර්මය. නාම ධර්මයට ප්‍රත්‍යයයි. ඒතර මෙයා භංගය, මෙයා විනාශක් ස්වභාවයටපත් වෙන්නේ අර ඇලෙන සිත අර ඊළඟ ධර්මයට සංක්‍රමණය වෙලා. දැන් අවිද්‍යාව මේක සිතේ ස්වභාවයක්. දෙයා එක චිතක්ෂණේ. දැන් උදේ කියන එක අපි ඉස්සෙල්ලා අල්ලගත්තා. උදේ වැය කියන දෙකම අල්ලගත්තා. දැන් වැය කියන එකට සිත තියෙනවා. බංගිය ඥානෙ උපදවන්න. බින්දෙන බවම, බින්දෙන බවම, බින්දෙන බවම. හැබැයි එයා බින්දෙන්නේ ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙලා. ඒ කොච්චර වෙලාවකින්ද? කොච්චර කාලයකින්ද? චිතක්ෂණේ. ඒක චිතක්ෂණයයි. දැන් බලන්න මේ ආකාරයට දකිනකොට මේ අනිත්‍ය ලක්ෂණය කියන එක මොනතරම් ලස්සනට ප්‍රකට වෙනවද කියලා. මේ තරම් කෙටි කාලයක් තුල බිඳෙන බිඳෙන බිඳෙන බිඳෙන බව දැක්කහම දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙන්නේ නැද්ද? ප්‍රකට වෙනවා. දැන් ප්‍රත්‍යයට අනුරූපව ඵලය හටගන්න ආකාරය කියන්නේ උපකාරයට අනුව ඉදිරි ධර්මය පළමු ධර්මයෙන් ඊගාව ධර්මයට සංක්‍රමණය වෙන ආකාරය දැක්කහම අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවනේ. අනාත්මය කියන්නේ තමාගේ වශයෙන් පවත්න්න බෑ. ස්ථිර නෑ. පවතින දෙයක් නෙමෙයි. එහෙනම් දැන් ඒ අවිද්‍යාව නැමැති නාම ධර්මය චිතක්ෂණයයි. එතකොට එයා බින්දිනවා. ඇල්ලුවා බංගිය නුවණින්. හැබැයි බින්දෙන්නේ ඊගාව ධර්මයට සංක්‍රමණය වෙලා. ඊගාව ධර්මයට සංක්‍රමණය වෙලා. මොකක්ද? සංස්කාරයට. අවිජ්ජපච්ච සංඛාරා. දර සංස්කාර කියන්නේ නාම ධර්මය. සිතේ හටගන්නේ, කර්ම හටගන්නේ. ඒතොර එයත් හටගන්න ශනේ බින්දෙනවා. ඒතොර හටගන්න එක අපි දැක්කා ඇල්ලුවා බංගිය. මනසින්. දැන් ඒකම බලනවා. ඒ බලන සිතට මොකද වෙන්නේ? දැන් අර ආශ්‍රව පිළිබඳව බලපු සිතට මොකද උනේ? ඒ සිත බිඳිලා ඉවරයි. ඒතොර අවිද්‍යා පළමු ධර්මය හටගෙන ඊගාව ධර්මයට සංක්‍රමණය වෙනකොට බලන්නේ ඒ සිතෙන්මද? නැහැ. ඒ සිතෙන් බලන්න බෑ. ඒ සිතෙත් භංගය දකින්න. ඒ බලපු සිතේ භංගය දකින්න. ඒ කියන්නේ ඒකත් විනාශක්ෂ භාවයටපත් වෙලි ඉවරයි. බලපු සිතත්. ඒතොර අවිද්‍යාවට සංක්‍රමණය වෙනකොට එයත් බිඳිලි ඉවරයි. හැබැයි මනසින් දැක්කා. ඒ දැකපු සිතත් බිඳිලි ඉවරයි. ඊගාවට සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවා. ඒතර පළමු ධර්මයෙන් ඊගාව ධර්මයට සංක්‍රමණය වෙනවා. ඊගාව ධර්මයට සංක්‍රමණය කියන්නේ සංස්කාරයන්ට. ତර සංස්කාරයත් හටගන්න සනෙන් බිඳෙනවා හටගන්නේ කයෙන් කරා බිඳෙන ස්වභාවයෙන්ම බිඳෙන ස්වභාවයෙන්ම මනසින් අරමුණු කළා බිඳෙන ස්වභාවයෙන්. ඒ කියන්නේ චේතනා හේවත් කර්ම. ඒකත් බිඳෙන ස්වභාවයෙන්ම අරමුණු කළා. දැන් එතකොට අර අවිද්‍යාව පිළිබඳව බලපු සිතෙන්ද අර කර්ම කියන ධර්මතාවයන්ගේ බිඳීම බලන්නේ. නෑ ඒ සිත බිඳිලා ඉවරයි. ඒ සිත බිඳිලා අර අවිද්‍යාවෙන් සියන ස්වභාවය ඒකෙ බිඳීම බලපු සිතෙන් නෙමෙයි අර කර්මයේ බිඳීම බලන්න තියෙන්නේ. ඒ අවිද්‍යාවේ බිඳීම දැකපු සිත එතන ඉවර එතන බිඳිලා ඉවරයි. නම් මේ හරි සියුම් ඈ ගැඹුරුයි. හරි සියුම් හරි ගැඹුරුයි. දැන් මේවා බලන්න මේක පරීක්ෂා කරන්න විභාග කරන්න අවශ්‍ය කරන ඊ타ත්ම සමාධිමත් සිතක්. තැන්පත් සිතක්. නොවිසරණ සිතක්. ඕනේ නේද? නැත්තම් අල්ලන්න බෑ. නැත්තම් මේ නාම රූප දෙකේ ක්‍රියාව කවදාවත් අල්ලන්න බෑ. අල්ලන්න ඕනේ සමාධිමත් සිතකින්. දැන් ඒතර සංස්කාරයන් තර මොකද වෙලා තියෙන්නේ? චිතක්ෂණයට. චිතක්ෂණයෙන් බිඳිලි ඉවරයි. ඒකම බලපු සිතට මොකද වෙලා තියෙන්නේ? ආයකත් බිඳිලි ඉවරයි. ඒකත් බිඳිලා ඉවරයි. ඒ සංස්කාරයන් බලපු සිතත් ඒකත් බිඳිලා ඉවරයි. හැබැයි ගාව ධර්මයට සංක්‍රමණය වෙලා ඉවරයි. ඒ මොකක්ද? ප්‍රතිසන්දි විඥාණයට. ප්‍රතිසන්දි විඥාණයට සංක්‍රමණය වෙලා ඉවරයි. පළමු ධර්මයේ ගාව ධර්මයට සංක්‍රමණය වෙන ආකාරය බලන්න බලන සිත බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට හරිය ලේසියෙන් මේ බංග ඥානෙ උපදවන්න. නැත්නම් කවදාවත් මේ බංග ඥානෙ අල්ලන්න බෑ. පවතින බවක්ම තමයි පෙන්වන්නේ. පෘථග්ජන පුච්චරයට පෙන්වන්නේ මේ රූපයත් වේදනාවත් සංඥාවත් සංස්කාරයත් විඥානයත් පවතිනවා කියලාම තමයි ගන්නෙ. තියනවා කියලාම තමයි ගන්නෙ. ඇත කිව්වොත් වැරදි කිව්වා. බුදුරජාණන් වහන්සේ කිව්වනේ. ඇත කිව්වොත් දිට්ඨියක්. නැත කිව්ව ඒක දිට්ඨියක්. ඇතද නැතද? ඉපද බින්දිනවද? ඉපද කියන කෑල්ල අයින් කරගන්නකො දැන් බින්දෙනක කියලා කෑල්ල. ඉපද බින්දෙනවා. එහෙනම් ඇතද? නැතද? ඇත කිව්ව සාසත දිට්ඨියට වැටෙනවා. නැත කිව්ව තුච්ඡේද දිට්ඨියට වැටෙනවා. දැන් කොහොමද ගන්න එතකොට? දකින්න ප්‍රත්‍ය. ඒ ප්‍රත්‍ය විනාශක් ස්වභාවය ප්‍රත්‍යෙන් හටගන්න ධර්මතාවේ විනාශක් ස්වභාවය දකින්න. ඒ බංග ඥානියයි. බිඳීම බිඳීම බිඳීමම අරමුණු කරන්න. ශනක් ශනක් පාස බිඳිනවා. මේ බිඳීම හොඳටම සිතට අනුගත වුණොත් විතරයි බයතුපට්ඨාන ඥානෙ එන්නේ නැත්නම් බයතුපට්ඨාන ඥානෙ එන්නේ මේ සෑම ධර්මයක්ම ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි. හැබැයි ඒ ධර්මය එනම් පළමු ධර්මය ඊගාව ධර්මයට සංක්‍රමණය වෙනකොට ඒ බලපු සිතත් ඒ රූපත් ඒ හටගත්තු සිත ඔක්කොම විඳිලා ඉවරයි. ඔක්කොම නැති වෙලා ඉවරයි. ඒ සියල්ලම නැති වෙලා ඉවරයි. දැන් එතකොට අර මවගේ ගර්භාෂය යුක්තනේ. එතකොට සංස්කාර එහෙනම් එක චිත්තක්ෂණයයි. බිඳෙනවා. ඒක බලපුසිත ඒකත් එක චිත්තක්ෂණයයි බිඳුණා. ප්‍රථමයි ඊගාව ධර්මයේ සංක්‍රමණය වෙලා ඉවරයි. ගමන් කළා ඉවරයි ඊගාව ධර්මයට. මොකේද? ප්‍රතිසන්දි විඥාණයට. ඒතර ප්‍රතිසන්දි විඥාණය එක චිතක්ෂණේ බිඳිලා ඉවරයි. ඒක බලපුසිත. ඒක බලපුසිතත් බිඳිලා ඉවරයි. ඒ බලපුසිතත් බිඳිලා ඉවරයි. හැබැයි ඊගාව ධර්මයට සංක්‍රමණය වෙලා ඉවරයි. ඒ මොකක්ද? විඥානපච්ච නාම රූපං එතකොට එතන අලුත් භවයට ඇලුම් කිරීමේ සිත හදලා ඉවරයි. ඒක බලන්න. එතකොට ඒක බිඳිලා ඉවරයි. බලපු සිතත් බිඳිලා ඉවරයි. ඒ භවයේ හටගත්ත ඒ ඇලුම් කිරීම නිසා ඒ හටගත්ත ඒකේ විඳීම් ස්වභාවය දැන් ප්‍රසන්න විඥානේ බහැලානේ තියෙන්නේ. ඒතර බහැලා එක පවතින්නේ නැහැ. ඒකත් බිඳිලා ඉවරයි. බලපු සිතත් බිඳිලා ඉවරයි. දැන් ඒ අලුත් භවයේ පිළිබඳ විඳිනවනේ. මනසෙන් විඳිනවා. ඒකෙත් බංගේ අරමුණු කරන්නේ. හැබැයි ඒක බලනකොට මේ සිතත් බිඳලා ඉවරයි. බලපු සිතත් බිඳලා ඉවරයි. ඒතර අලුත් භවය හඳුනාගත්ත සංඥාවෙන්. ඒකත් බිඳලා ඉවරයි. බලපු සිතත් බිඳලා ඉවරයි. ඒතර ඒ භවය අල්ලගෙන ඉවරයි. අලුතෙන්ම චේතනා. ඒතර ස්පර්ශ චේතන හටගෙන ඉවරයි. කොහමද ස්පර්ශය හටගත්තේ? ඒ අර විඥානය යුක්තාණුවට ස්පර්ශ වුනේ නැද්ද? ඒ ප්‍රසන්දි විඥානය යුක්තාණුවට ස්පර්ශ වුණා. ස්පර්ශ වෙනවත් එක්කම ඒකත් නැති වෙලා ඉවරයි. ඒ ස්පර්ශය බලපු සිතත් බිඳිලා ඉවරයි. ඒකෙත් ගන්න බංගේ. ඒකෙත් ගන්න බංගේ. එහෙනම් බංග ඥානෙ උපදවන්න පුළුවන්ද? පුළුවන්. උපදවන්න ඕනේද? ඕනේ. මොකටද? ඒකව ධර්මයට යන්න. දැන් කාය ద్వාරය. ତොර දැන් දොරක් කියවනේ අපි මේක. බුදුරජාණන්සේ දොරක් කියවනේ. කාය ద్వාරය. ତොර දොරක් දැන් දොරට මොකද වෙන්නේ? මේ ශරීරයේ තියෙන සියලුම රූප කලාප එහෙනම් හට ගන්න සනේ බින්දෙනව හට ගන්න එකයින් කරනවා එහෙනම් බින්දෙනක් ස්වභාවයෙන්ම අරමුණු කරනවා. ඒ බංගයයි. ඒ බංග ඥානෙ. බින්දෙන ස්වභාවයම අරමුණු කරනවා. එතකොට දකින්න වෙන්නේ අර මං ඉස්සෙල්ලා කිව්ව උපමාවට. මොකක්ද? මහා ජලාශයක් ඉදිරියේ ගහක් යට හරි යම් නිවහනකට වෙලා බලාගෙන ඉන්න ඒ ජලාශයට මහා ජලාශයට වැටෙන මහා වැහි පොද වැහි බින්දු. ඒක දකින්නේ බින්දෙන බවම දකිනවා. බින්දෙනවද නැද්ද? ලක්ෂ කෝටි ගණන් උපදින උපදින ශනේ බින්දෙනවා. බිඳි බිඳි බිඳි බිඳි බිඳි බිඳි යනවා. ඒ දිය බුබුලු මොකද වෙන්නේ? බලන් ඉන්නකොද. අන්න ඒ වගේ මේ ශරීරයේ එතකොට හිසේ ඉඳලා පාදාන්තය දක්වා මේ සියලුම රූප වලට අයිති. කොටස් හටගෙන බිඳි බිඳි බිඳි බිඳි බිඳි බිඳි යන්නේ නැද්ද? බිඳි බිඳි යනවා. ඒතර භංගයයි අල්ලන්නේ. අර බිඳි බිඳි යන ස්වභාවය අරමුණු කරනවා. හැබැයි අරමුණු කරන සිතත් බිඳිලි ඉවරයි. ඒ අරමුණට ගන්න ඒ අරමුණු කරන සිතත් බිඳිලි ඉවරයි. දැන් අපි ප්‍රවෘත්තිය පෙන්වුවා. ඒ කොහොමද? දැන් ద్వාරයෙන් අර පහස ඇතුල් කළා, කායද්්වාරයෙන් පහස ඇතුල් කරලා හෘද වස්තුවට දුන්නා. කායද්්වාරයෙන් ඇතුල් කළා. හෘදවස්තයෙන් මනෝද්වාරයට දුන්නා. මොකටද? උපදවන්නේ. එතකොට ආයතනයක්. මොකක්ද ආයතනය? කාය ආයතනය. ඒකට කිව්ව ආයතනය කියලා. ඒතකොට දැන් කාය ආයතනය වශයෙන් ගත්තත් මේ සෑම මොහොතකම හටගෙන බිඳිනවද? හටගන්න කියන එක අයින් කරන්න බිඳින කියන කැලට දකින්න. නෑ ඒතර බලාගෙන ඉන්න වෙන මොනවද? බලාගෙන ඉන්න වෙන මේ නාම රූප දෙක මොනතරම් වේගයෙන් ඉපද බිඳිනවද කියලා. ඒතර ඉපද කියන කෑල්ල අයින් කරනවා බිඳින බිඳින කියන එකම අරමුණු කරනවා. දැන් කාය විඥානය. මේ නැවත කියන්නේ මේක හොඳට තේරුම් ගන්න ඕන හින්දා. නැත්නම් මේක තේරෙන්නේ එකපාරක් කිව්වට මේක තේරෙන්නේ නැහැ. දැන් ආයතනයෙන් කරන්නේ ඒතර දැන් මෙයාත් සනය සනය පාසා බිඳි බිඳි බිඳි බිඳි බිඳි බිඳි යනවා. දැන් අර හටගත්ත විඥානයක්. ඒ කියන්නේ සිත කායතනෙන් නිපදුවනේ. මොකද්ද? අර සීත උෂ්ණ පිළිබඳව සිතක්. ඒතොර ඒකේ මොකද්ද තියෙන්නේ? ඒ සිත කයයි පහසයි නිසා හටගත්ත සිත. ප්‍රත්‍යයෙන් හටගත්තා. හටගත්ත සනේ අහිනඟ බින්දෙනවා. ඒතොර බින්දෙන තැනම අරමුණු කරන්න අරමුණු කරන සිතට මොකද වෙන්නේ කියලා බලන්න. ඒ බින්දෙන ස්වභාවය අරමුණු කළේ සිතින් එහෙනම් ඒ සිතත් එතනම බින්දලා ඉවරයි. අර හටගත් කාය විඥාණය දැක්ක දැකපසනෙන් ඒක බින්දලා ඉවරයි. ඒකේ භංගය ගත්තේ. බලපු සිත බින්දලා ඉවරයි. ඒසනෙන් ඒ පළමු ධර්මයේ ඊගාව ධර්මයට සංක්‍රමණය වෙලා ඉවරයි. දැන් අලුතෙන්ම න්‍යාය ස්පර්ශය. අලුතෙන්මයි නිබ්බති ලක්ෂණය. අලුතෙන්ම ස්පර්ශයට. ඒ ස්පර්ශයට ඒක බිඳිලා ඉවරයි. ඒ ස්පර්ශය අරමුණු කරපු සිත මොකද වෙන්නේ? ඒකත් බිඳිලා ඉවරයි. දැන් මේ නාම රූප දෙකේ මොකද්ද මේ තියෙන්නේ? දැන් මොකද්ද ගත යුත්තේ? දැන් මොකද්ද ප්‍රයෝජනේ? 嗯。Mm. දැන් මේ ආකාරයෙන් නිවැරදිව දකිනවා නම් යම්කිසි කෙනෙක් එයාට සක්කාය දිට්ඨියක් ඕ. සක්කාය දිට්ඨි තියනවද? විචිකිච්ඡාවක් තියනවද? වෙන වෘත වෙන පිළිගැම් නැ මේ හේතු අයින් කරන්න ඕනේ. මේ දුක් වලින් මිදෙනවා නම් එයා නියත වශයෙන්ම මේ හේතු අයින් කරන්න ඕන කියන එක එයා පැහැදිලිවම දකිනවා. හැබැයි දකින්න සිතත් බින්දරි එකෙත් භංගය තමයි දකින්න තියෙන්නේ. ඒ දකින්න සිතේ භංගය දකින්න. නේ? ඒ බලන ඒ සෑම අරමුණක්ම ආරම් මෙනෙහි කරලා මෙනෙහි කරනකොටත් ඒ සිත භංගයට ගිහිල්ලා ඉවරයි. එයි ඒ බලන සිතට ආසත් එක චිතක්ෂණයයි. දැන් එතන හටගත්ත වේදනාව විඳීම. පස්සපච්චා වේදනා ස්පර්ශයක් වුණත් අනිවාර්යෙන් විඳීමක් තියෙනවා. ඒතර හටගත්තා. විඳීම. හටගත්ත සැනෙන් බිඳිර ඉවරයි. ඒතර හට ගන්න කියන කෑල්ල අයින් කරන බිඳින පිළිබඳව සිත තියනවා. ඒක බැලුව සිතට මොකද වුනේ? ආයකත් බිඳිලි ඉවරයි. ඒකම සංඥාවට ඒතර ඊගාව ධර්මයේ ඊගාව ධර්මයට සංක්‍රමණය වෙනවා. ඒ කියන්නේ වේදනා ඊගාවට එන සංඥා ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. නැවත ස්පර්ශය නැවත සංඥාව. නැවත ඉස්සල ස්පර්ශය විඳීම. ඊට පස්සේ ස්පර්ශය හඳුනා ගැනීම. ඊට පස්සේ ස්පර්ශයක් එනවා චේතනාවට. දැන් මේ ස්පර්ශ තුනත් වේදනා සංඥා සංස්කාර කියන තුනත් බිඳෙනවද? බිඳෙනවා. බිඳෙනවා කියන්නේ බංගයයි. අතුරුදහන්. අතුරුදහන් වෙන්නේ නැද්ද? අතුරුදහන්. බලපුසිට ඒ හටගත්ත කාය විඥානයේ බලපුසිත එකක් බිඳිලා. ස්පර්ශය අරමුණු කරපු සිත ඒකත් බිඳිලා. වේදනාව අරමුණු කරපු සිත ඒකත් බිඳිලා. සංඥාව අරමුණු කරපු සිත ඒකත් බිඳිලා. සංස්කාරයන් අරමුණු කරපු සිත ඒකත් බිඳිලා. දැන් නාම රූප දෙකේ මොකද්ද තියෙන්නේ? නිවැරදිව ගන්න. නිවැරදිව දකින්න. ධර්ම දේශනාව අවසන් කරනවා.